එතකොට ඒක ගැන මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සත්වයේ පුජ්‍යලයක් කියලා කියාගන්නා ස්වභාවය මේ ධාතු 6ක් කියලා. අපි ඒක ගැන සාකච්ඡා කරා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ විදිහට මේ ධාතු 6ක් තමයි මේ අපි කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හිතාගෙන ඉන්නේ කියන කාරණාව අපි ඊයේ මතක් මේ මීට කලින් මතක් කරගත්තා. ඊළඟට අපි ඊයේ සාකච්ඡා කළා බුදුරජාන් වහන්සේ දේශනා කරන ච පස්සායතනෝ යම්බික්කු පුරිසෝති කියලා. ඒ කියන්නේ මේ කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් කියන්නේ ආයතන 6ක හැසිරීමක් නැත්නම් ස්පර්ශ ආයතන 6ක හැසිරීමක් කියලා. ඒතකොට මේ ආයතන සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ සෑහෙන විවරණයක් එතෙන්දි කරනවා. ඊළඟට තවත් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තවත් විවරණයක් ඉදිරිපත් කරනවා මේ අහගෙන ඉන්න පුක්කුසාති ස්වාමීන් වහන්සේට. මොකද පුක්කුසාති ස්වාමීන් වහන්සේ මේ වෙනකොට සෑහෙන සමාධියක් වඩාගත්ත ධර්ම ගැන අවබෝධයක් තියෙන ඒ වගේමයි තෙරුවන් සරණ ගිය ස්වාමීන් වහන්සේ කෙනෙක් ලොකු කැපවීමක් කළා රජකම අතහැරලා ආපු කෙනෙක්. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ කෙලින්ම මේ ධර්මයේ තියෙන ගැඹුරු ගැඹුරු කොටස් තමයි ටික ටික මේ පුක්කුසාති ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. දැන් තුන්වෙනිවට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සත්වේ පුජ්‍යලේ කියලා කියන්නේ අට්ඨාරස මනෝප විචාරෝ කියලා මෙන්න මේ 18 ආකාරයක මනසේ හැසිරීම. තමයි මේ සත්වේ පුජ්‍යලේ කියන්නේ. දැන් ඔන්න තවත් පැත්තක් අපිට හිතන්න වටිනවා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ සත්වේ පුජ්‍යලේ කියලා කියන්නේ මේ 18 ආකාරයක මනසේ හැසිරීම රාශියක්. ඒකේ බුද්ධ වචනේ මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද මේ අට්ඨාරස මනෝපවිචාරෝ කියලා කියන්නේ චක්කුණා රූපං දිස්වා සෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. ඔන්න එකක් හඳුල්ලා දෙනවා. දැන් මේ ඇහින් රූපයක් දැකලා ඒ දැකපු රූපේ ඇස හසුරවනවා කොහොමද? ඒකෙන් සතුටක් බලාපොරොත්තු වෙන. ඒකෙන් සතුටක් භුක්ති විඳින්මින් ඔන්න ඒ දැකපු රූපේ හිත හසුරවනවා. ඊළඟට චක්කුණා රූපං දිස්වා දෝමනස්සට්ඨානියං රූපං උපවිචරති. ඇතැම් වෙලාවට දැක්කේ දැක්ක රූපයෙන් හරහා දුම්නසක් පහළ වෙන්නේ. හැබැයි ඒත් ඒ රූපයම හිත හසුරවනවා. චක්කුණා රූපත් රූපන් දිස්වා උපෙක්ඛට්ඨානියං රූපං උපවිචරති. මේ රූපයෙන් දැකලා ලැබෙන උපේක්ෂා සහගත වේදනාවක්. හැබැයි ඒ රූපේ ඔන්න හිත හසුරවනවා. දැන් අපි පොඩ්ඩක් මෙතන හිතලා බලුවොත් දැන් මේ සාමාන්‍යයෙන් අපි ඇහෙන් රූප බැලුවාම සිද්ධ වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අපි කුමක් හෝ රූපයක් අපිටම කැමති රූපයක් දකිනවා රූපයක් දැක්කහම අපි එතනින් නතර වෙන්නේ ඒ රූපය තුල ඔන්න අපි පොඩ්ඩක් විමසලා බලනවා. මොනවාද තියෙන්නේ? මොනවාද නිමිති තියෙන්නේ? මොනවාද අපිට ලස්සන ලස්සන දේවල් බලන්න තියෙන්නේ? කියලා දැන් එතන අපේ හිත හැසිරෙනවා. මනසේ හැසිරීමක් තියෙනවා. දැන් මේ මනසේ හැසිරීම හරහා ඊළඟට ලොකු කතන්දරයක් සිද්ධ වෙනවා. අපි ඒක ටික ටික පියවරෙන් පියවරට බලමු. දැන් මෙතනදී මේ තේරුම් ගන්න තියෙන්නේ දැන් අපේ ක්‍රියාකාරීත්වය මෙන්න මෙතනයි තියෙන්නේ. ඇහෙන් රූපයක් දැක්කා දැක්කාම අපි දන්නේම නැතුව මේ ඇහැ ඇහැ හොයනවා මේකේ තියෙන යම් යම් තොරතුරු ඇහැ හොයනවා මේකේ තියෙන නිමිති මේකේ තියෙන ව්‍යංජන අනුව්‍යංජන ඔන්න මේ ඇහැ හොයනවා ඔන්න ඒකට කියනවා උපවිචරණයක් නැත්නම් හැසිරීමක් කියලා ඒ හරහා ඔන්න සතුටක් පහළ වෙනවා මේ සතුට හින්දම තමයි අන්න සතුට වේදනාවක් ඇතුලේ හටගන්නවා ඒ නිසාම ඔන්න තව තව මේ ගැන විස්තර බල බලා අන්න ඒකෙන් සතුට දනව ගන්න සතුට උපදව ගන්න උත්සාහ වෙනවා හරි ඇතැම් වෙලාවට අපේ දකින්න රූපේ ඒ තරම් ප්‍රියමනාප නැහැ. සමහරවිට අපි අකමැති කෙනෙක්. අකමැති කෙනෙක් දැක්කමත් අපි වැරදි සොයන අසුලුවත් ඔන්න හිතේ හටගන්නා දෝමනසයක් තියෙද්දිත් තව තව දෝමනස වැඩි කරගනිමින් ඔන්න අපි මේ දැකපු රූපේම හිත හසුරුවනවා. හිත අසුරුවමින් අන් තව තව දුක් වේදනාවක් විඳ ගන්නවා නැත්නම් හිතේ දුම්නසක් පහල කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ <clears throat> අකමැති රූපයක් දැකලත් අපේ හිත හැසිරෙන්නේ. ඊළඟට සමහර ලාවට අපිට උපේක්ෂා සහගත අරමුණක් නිරීක්ෂණය කරන්න හම්බ වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔය භාවනා ක්‍රමවලදී විශේෂයෙන්ම උතන තමයි අපි ඉන්නේ. අපි තුමු ඇහැක් අරගෙන නම් අපි රූපයක් බලන්න තියෙන්නේ. එතෙන්දී අපිට මේ උපේක්ෂා සහගත ස්වභාවයක් තමයි නිරීක්ෂණය කරන්න හම්බ වෙන්නේ. එතෙන්දී මේ උපේක්ෂා සහගත ස්වභාවය ගැනත් අන්න හිතේ හැසිරීමක් තියෙනවා. නැත්නම් අපි හොඳින් හොයලා බලනවා. ඒ හරහා උපේක්ෂා වේදනාවක් හටගන්නවා. තව තව අතන එතනම නිකන් මනසින් අත ගන්නවා වගේ නැත්නම් හිතින් අත ගන්නවා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ ඊළඟ කොටස් තුන වශයෙන් තවත් ඉදිරිපත් කරනවා සෝතේන සද්දං සුත්වා සෝමනස්ඨාන සෝමනස්සත්ථානියං සද්දං උපවිචරති. දැන් මේ කණෙන් සද්දයක් ඇහුණා. ඇහුණට පස්සේ මොකද කරන්නේ? ඒක මේ කවුද මේ අපිටම අපිට සින්දුවක් ඇහෙනවා. සින්දුවක් ඇහුණාම ඉතින් අපිට මතක් වෙනවා නා මේ අහවලා තමයි මේ සින්දුව කියන්නේ. ඔන්න ඒකේ පොඩ පොඩ තව තව ගැඹුරට යනවා. තව තව ඒ ගැන විමසනවා. එතකොට මේ ගායකයා තමයි මේ කියන්නේ. මෙන්න මේ සින්දුව තමයි ඊළඟට මේ කියන්නේ. ඊළඟ වචනේ මෙන්න මේකයි. මේකේ තනුව මෙන්න මේකයි. ඊට ඊළඟ කොටස මෙන්න මෙහෙමයි. ඉස්සර මම ඕක ඇහුවේ මෙන්න මෙහෙමයි. ඒක ඔන්න ඉතින් ටික ටික ටික ටික දන්නේම නැතුව මේ කණෙන් ඇහිච්ච සද්දය හරහා ඔන්න රූපය මේ හිත හැසිරෙනවා. අපි තුමු ඔන්න අපිට කවුරු හරි බනිනවා. බැලුනහම ඔන්න සද්දය ඇහෙනවා. සද්දය ඇහුනට පස්සේ ඔන්න අපි ඒක හිතේ හිතින් තව තව ස්පර්ශ කරමින් ඒ සද්දය ඔස්සේ අන්න අපේ හිත හසුරවනවා. එයා ඒතර මෙන්න මෙහෙමයි බැන්නේ. මට එදත් මෙහෙම විදිහට කතා කළා. අදත් මට මේ විදිහට කතා කරනවා. මෙන්න මේ වචන කියලා එයා කතා කළේ. මෙන්න මේ වචන ඉස්සරහටත් එයා කියන්න පුළුවන්. කියලා ඔන්න අපි নানা ප්‍රකාර විදිහට මේ කණෙන් අහන සද්දෝස්සේ අපේ හිත හසුරවනවා. හඬ සමහරලාට අපිට ඉතින් උපේක්ෂා සහගත දෙයක් අහන්න හැම්බ වෙනවා. ඉතින් ඔන්න බණක් අහගෙන ඉන්නවා. මනක් අහනකොට කම්මැලි කමෙන් සමහරලාට අහන් ඉන්නවා ඈනුම් ඇර ඇර. හැබැයි ඉතින් ඒකෙම හිත හසුරවනවා. ඉතින් කියන හින්දා අහගෙන ඉන්නවා. සමහර අඩිතන උන්න එතනම හිත හසුරවන නිසා ඔන්න සද්දේ හරහා උපේක්ෂා සහගත වේදනාවකුත් හට අරගෙන ඔන්න මේ සද්දේ ඔස්සේ හිත පවත්වමින් කටයුතු කරනවා. ඒ වගේම තවත් අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ගානේන ගන්ධං ධායිත්වා සෝමනස්සත්ථානියං ගන්ධං උපවිචරති. අන්න මේ නාසයෙන් ආග්‍රහණය කරන්න හම්බුණා යම්සේ ගඳක් සුවඳක් මේ සුවඳ අපි හිතමු ආග්‍රහණය කරමින් අන්න මේකේ තව තව විස්තර බලනවා. තව තව කොහොමද ඇලෙන්නේ? තව තව මම කොහොමද මේකෙන් සතුටු වෙන්නේ? තව තව මම කොහොමද මේකෙන් අභිනන්දනය කරන්නේ? තව තව මම කොහොමද මේක ඉල්ලගන්නේ? මේක සතුටු වෙන්නේ. ඔන්න මේවා හිත හිතා බලබලා ඔන්න තව මේක ගැන තව අපේ හිත හසුරුවනවා. තව ඌමනාවෙන් ඔන්න ලං වෙලා ගිහිල්ලා මේක තව ටිකක් විඳ ගන්න උත්සාහත් වෙනවා. ඒ වගේමයි මේක අනිත් පැත්තත් අපි අකමැති ගඳක් ආග්‍රහණය කරන්න හම්බ වෙනවා. සමහරවිට ඉතින් ඒක හොයනවා කොයි පැත්තෙන් දෙන්නේ. මේක අයින් කරන්න ඕනේ. ඒකෙන් මේක ගැනත් ඔන්න හිතනවා. නැත්තම් මේ සතෙක් ඔන්න ඇවිල්ලා ජරා කළා. මේ කොහෙන්ද එන්නේ? මේක අයින් කරන්න ඕනේ කියලා අපි নানা ප්‍රකාර විදිහට මේ විදිහට අපේ මේ දැනිච්ච දුගඳ හරහා ඔන්න අපේ නාසයත් අවුල් කරගෙන අපේ හිත හැසිරෙනවා. ඒ වගේමයි උපේක්ෂා සහගතව දැනෙන යම්සි ගඳක් සුවඳක් තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන්ුත් ඔන්න ඒ විදිහටම අපිට හිතා ගන්න පුළුවන්. ඒ ගඳ සුවඳ සම්බන්ධනොත් අපේ හිත ඔන්න හැසිරෙනවා. මේ විදිහටම බුදුරජාණන් වහන්සේ ඊළඟ කරුණු තුනක් ඉදිරිපත් කරනවා. ජීවහාය රසං සාහිත්වා සෝමනස්සට්ඨානියං රසං උපවිචරති. දැන් දිවෙන් රසක් භුක්ති විඳිනවා. භුක්ති විඳිනකොට ඒ දැනෙන රස අපි තුමු ඒක බොහොම මිහිරි රසක්. ඒ මිහිරි රස නිසාම අන්න හිතේ සෝමනසක් පහළ වෙනවා. සොම්නස් වේදනාවක් හටගන්නවා. අන්න සොම්නස් වේදනාව වේදනාව පදනම් කරගෙන අන්න තව තව මේ හිත හසුරවනවා, තව තව ඒක විඳ ගන්න හදනවා. ඒ ආහාර පිට ගිල්ලට පස්සේ ඔන්න තවත් ආහාර පිටක් අරගනිමින් ඒ රසම අපි හොයනවා. දැන් මේ රස විඳගනිමින් අන්න පුළුවන් තරම් ඒකෙන් සතුටක් භුක්ති විඳ ගන්න නැත්නම් ඒකෙන් ආස්වාදයක් ලැබ ගන්න අපි සෑහෙන උත්සාහත් වෙනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියනවා මේ දිවෙන් රසක් භුක්ති විඳහම අපි හිතමු සමහරවිට පිත්ත රසක්, ඇඹුල් රසක්, තමන් අකමැති රසක්. එහෙම භුක්ති විඳිනකොටත් සමහරවිට ඉතින් ඒත් අකමැත්තෙන් උනත් මේ දේම කරනවා. දන්නේම නැතෝ ධම්යම් තව තව නිමිති ගනිමින්, තව තව විස්තර බලමින් ඔන්න මේකෙම හිතේ ධම්නසක් පහල කරගන්නවා මේකත් එක්කම ගැටෙනවා මේකත් එක්කම මේ දැනිච්ච රස ඔස්සේ හිත සෑහෙන වෙලාවක් වැඩ කරනවා සමහරලාට ඔන්න වතුර ටිකක් බොනවා නැත්නම් සාමාන්‍ය කිසිම රසක් නැති සාමාන්‍ය විරහක් තියෙන දෙයක් ඔන්න භුක්ති විඳිනවා. ඒ තරම්ම රසක් දැනෙන්නේ නැහැ. උපේක්ෂා සහගත බවක් තියෙන්නේ. ඒකත් ඉතින් බලනවා තව රසක් භුක්ති විඳ ගන්න කියලා බල බලා ඔන්න අපි ඒකේ හිත අසුරවනවා. මේ විදිහට අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ මේ දිව සම්බන්ධයෙන් උත් ඉදිරිපත් කරනවා. ඊළඟට කය සම්බන්ධයෙන් උත් මේ විදිහටම දේශනා කරනවා කායේන පොට්ටප්පං කුසිත්වා සෝමනසත්තානියං රූපක් මේ පොට්ටබ්බං උපවිචරති දැන් මේ කයෙන් ස්පර්ශයක් භුක්ති විඳා මේ ලැබිච්ච ස්පර්ශය හරහා හිතේ සතුටක් ජනිත වෙලා තියෙනවා හට අරගෙන තියෙනවා. ඉතින් තව කොහොමද මේක භුක්ති විඳගන්නේ? තව කොහොමද මම මේක වැඩි කරගන්නේ? කව කොහොමද තව කාලයක් වැඩි කාලයක් මේ සොම්නස භුක්ති විඳින්නේ? එහෙනම් අන්නතර අපිට දැනිච්ච සොම්නස අපි වැඩි කරගන්න තව තව මේ ස්පර්ශය හොයනවා. තව තව ස්පර්ශයේම හිත රඳවනවා. ඒකෙම හිත හසුරවනවා. ඒ වගේ අපි හිතමු සමහරවිට අපිට අකමැති ස්පර්ශයක් භුක්ති විඳින්න සිද්ධ වුණා. ඔන්න සතෙක් කකුල හැපුවා. මොකක් හරි දෙයක් සිද්ධ වුණා. දෂ්ට කළා. මොන හරි දෙයක්. ඔන්න එතන මෙහෙත හසුරවනවා. ඒකම තමයි දැන් අපේ විඥානය බැසගන්නේ. ඒකෙම තමයි අපේ හිත හැසිරෙන්නේ. ඒ වගේමයි සමහරවිට උපේක්ෂා වේදනාවක් භුක්ති විඳින්න හම්බ වෙනවා. අපි සාමාන්‍ය නිකන් ඇඳුමක් පැළඳුමක් පැළඳගෙන ඉන්නවා, ඇඳගෙන ඉන්නවා. එතකොටත් යම්සි දැනීමක් තියෙන උපේක්ෂා වේදනාවක් දැනෙනවා. අන්න එතන අපේ හිත හසුරවනවා. දැන් විශේෂයෙන්ම අපි තුමා ආනාපාන සතිය වගේ දෙයක්, පිම්බීම හැකිලිම වගේ දෙයක්, ඔය භාවනාවක් වඩද්දීත් ඔතන තමයි අපේ හිත තියෙන්නේ. විශේෂයෙන්ම මේ කාය විඥාන මට්ටමක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතෙන් දැනෙන්නේ උපේක්ෂා වේදනාවක්. මේ උපේක්ෂා වේදනාවේ හිත හසුරවනවා. හිත හසුරුවමින් අන්න අපි ඒ තුල එක අතකින් විඥානයක් හටගන්නවා. ඒ තුල ඔන්න අපේ හිත හසුරවනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මනස ගැනත් මේ විදිහටම කරුණු තුනක් දේශනා කරනවා. මනසා ධම්මං විඤ්ඤාය සෝමනසට්ඨානියං ධම්මං උපවිචරති. දැන් මනසට ආව යම්කිසි අරමුණක් ඒ අරමුණ හරහා ඔන්න හිතේ සතුටක් පහළ වෙනවා. අපි තුමා අපි කැමති කෙනෙක් අපේ හිතට මතක් වුණා. මතක් වුණාම ඔන්න ඒ හරහා ඔන්න අපි එතනින් නතර වෙන්නේ අපි තව තව හිතාගෙන යනවා. එයා ගැන තව අතීත ප්‍රවෘත්ති මතක් කරගෙන යනවා. අනාගතයේදී වෙන්න පුළුවන් දේවල් ගැන අපි හිතනවා. මනක්කල්පිත දේවල් අපි හිතනවා. හිත හිතා අන්න ඒ මනසට ඉදිරිපත් වෙච්ච අරමුණෙන් ආස්වාදයක් ලැබමින් සතුටක් භුක්ති විඳින්මින් ඔන්න අපි එතන අපේ හිත හසුරවනවා. ඒ වගේමයි සමාහලාවට අපි අකමැති පැත්තක් අපි දුන්න අරමුණක් ඉදිරිපත් වුණා. හැබැයි ඒකෙන් පහළ වුණේ දුම්නසක්. පහළ වුණේ අකමැත්තක්. හැබැයි ඒත් අපි ඕක ගැනම හිතනවා. ඒක ගැනම හිත හිතා වේදනාව විඳිනවා. වේදනාව විඳ විඳ ඒකෙම අපේ හිත තව තව පැස ගන්නවා. උදාහරණයක් වශයෙන් අපි කියමු අපි කැමති මලගේ ඥාතියෙක් ගැන මතක් වෙනවා. මතක් වුණාම හැබැයි මතක් වීම හරහාම හිතේ දුම්නසක් පහළ වෙන්නේ. ඒත් අපි නැවත නැවත ඒ දෙයම මතක් කර කර මතක් කර කර තව තව දුක් විඳිනවා තව තව කඳුළු සලනවා ඒ වගේම අපි හිතමු සමහරලාවට හිතට උපේක්ෂා සහගත අරමුණක් එනවා සමහරලාට ඒක වුමනාවෙන් හිතනවා වුමනාවෙන් හිත හිත ඒ අරමුණේම හිත රඳවනවා දැන් පින්වත්නි අපි අපේ උදේ නැගිටලා ඉඳන් අපේ රාත්‍රියේ නිින්දට යනකම් අපේ මනසේ ස්වභාවය ගත්තොත් මේකෙන් පිට දෙයක් තියනවද කියලා ඔන්න හිතලා බලන්න වටිනවා මේකයි බුදුරජාන් වහන්සේ කියන්නේ අපි මේ ලොකුවට හිතාගෙන හිටියට මම මේ කටයුත්ත කරනවා මම අර කටයුත්ත කරනවා මේ මේ කටයුතු මම කරන්න දක්ෂයෙක් කියලා අපි විවිධාකාර විදිහට අපිට අර්ථකථන දෙනවා හැබැයි බුදුරජාන් වහන්සේ ඔන්න සරලව දේශනා කරනවා මේ මිනිස්සෙක් කියලා කියන්නේ මෙන්න මෙච්චරයි 18 ආකාරයක මනසේ හැසිරීමක් ඔන්න බොහොම සරල කළා බුදුරජාන් වහන්සේ මේ අපිට මේ මිනිස්සෙක්ගේ මනස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන්නේ. කොයි තරම්නම් එහාට මෙහාට කොයි තරම්නම් දැඟලුවත් අගහරු ලෝකෙට ගියත්, බ්‍රහස්පති ගාවට ගියත්, කොහෙට ගියත් මෙතන තියෙන මේ ආයතන හයක දඟ මේ සම්බන්ධයක්. මෙතන තියෙන මේ හිතෙන් කරන ස්පර්ශ 18ක්. හිතින් කරන මනසේ හැසිරීම් 18ක්. කියන අන්න බුදුරජාණන් වහන්සේ අපිට ටිකක් මේ සම්පූර්ණ සංකීර්ණ චිත්‍රපටිය අපිට හකුලවල පෙන්වන මෙන්න සංක්ෂිප්ත වශයෙන් ඔන්න මෙච්චරයි තියෙන්නේ. අපි අවුරුදු 100ක් ජීවත් වුණත් කළා තියෙන්නේ මෙන්න මෙච්චරයි. කියලා බුදුරජාන් වහන්සේ බොහොම සංක්ෂිප්ත කළා මේ අපේ මනසේ ක්‍රියාවලිය ඉදිරිපත් කරනවා. දැන් පින්වත් මේ මේ ක්‍රියාවලිය ගැන අපිට දැනුවත් වෙන්න පුළුවන්. නමුත් මේ හරහා කොයිතරම්නම් කෙලෙස් ප්‍රමාණයක් අපේ හිතේ හටගන්නවාද කියන එක තමයි ඊළඟ කියන ප්‍රශ්නේ. මේ විදිහට හිත හැසිරෙන්න හැසිරෙන්න අපේ හිතේ පුදුමාකාර විදිහට හිත මේ හරහාම කෙලෙස් ජනිත කරගන්නා ස්වභාවයක් මේ හරහාම ආශ්‍රව වැඩෙන ස්වභාවයක් නොදැනුවත්ව අසතිමත්ව මේ කාර්යයේ නියැලීම හරහා අපි පුදුම විදිහට සංසාරයට බැඳෙන ස්වභාවයක් තියෙනවා. නිසා එක්තරා අවස්ථාවකදී මේ සක්‍ර දේවේන්ද්‍රෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා. භාගතුන් වහන්සේ මේ ඇයි යම්ස කෙනෙක් මේ ලෝකේ ඉපදුනාට පස්සේ පිරිණිවෙන්නේ? ඇයි යම්ස කෙනෙක් නැවත නැවත සංසාරේ බැඳෙන්නේ? ඒ කියන්නේ පිරින්නේ වෙන්නේ නැතුව ආයෙත් ඊළඟට උපදින්නේ මොකද? ඔන්න ඉතින් අහන්න කෙලින්ම ඍජුවම ප්‍රශ්නයක්. ඒ කියන්නේ යම්සි කෙනෙක් මේ ලෝකේ උපත ලැබලා අපිටම රහත් වෙලා පිරිනුවන් පානවා. හැබැයි අති බහුතරයක් එහෙම කරන්නේ උපත ලැබලා ආයෙත් ඉතින් ආයෙත් සංසාරේ නැවත නැවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යනවා. මොකද්ද මේකට හේතුව? ඉතින් මේක මේ සක්‍ර දෙවියෝ විතරක් නෙමෙයි තවත් කීප දෙනෙක්ම බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය අහලා තියෙනවා. මේ ප්‍රශ්නය සඳහන් වෙන්නේ සක්කපන්හ සූත්‍රයේ වේදනා සංයුත්තේ. ඉතින් කීප දෙනෙක්ම මේ එකම ප්‍රශ්නයම බුදුරජාණන් වහන්සේගෙන් අහලා තිනවා බුදුරජාණන් වහන්සේ එකම උත්තරේම දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා සන්තිකෝ දේවානමින්ද චක්කු විඤ්ඤයා රූපා ඉත්තා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා. දැන් මේ සක්‍ර දෙවියන්ට කියනවා මේ සක් දෙවිඳුනි මේ මේ විදිහට මේ ඇහෙන් දැකින්න පුළුවන් බොහොම ඉෂ්ඨකාන්ත ඒ කියන්නේ බලන්න කැමති ඉෂ්ඨාරම්මන තියෙනවා. ඒවෙන් හිතේ ලොකු සතුටක් ජනිත කරනවා. ඒ වගේමයි ඒකේ කාමෝපසංහිතා මේකෙන් ලොකු කාමා කාමීය නැත්නම් සාමිස ප්‍රීතියක් ඇති කරනවා. රජනීයා ඒකෙන් කෙලෙස් රජස් ඇති කරනවා. පංච බික්ඛු අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. අන්න අපේ හිත හැසිරෙන හැටි අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ කෙලෙස් දනවන රූප දැක්කහම මේ ඇහෙන් අන්න එතන අභිනන්දනය කරනවා. එතන එතන සතුටු වෙනවා. දැන් අර අපි අර බුදුරජාන් වහන්සේ අටාරස මනෝප විචාර වශයෙන් විස්තර කරද්දී ඇහැ සම්බන්ධයෙන් කියපු එක මොන් තව ටිකක් විස්තර කරලා දෙනවා. රූපයක් දකිනවා දැක්කහම ඒකේ විවිධාකාර ලස්සන ලස්සන දේ බලමින් ඒ ගැනම හොයමින් ඔන්න එතන එතනම සතුටු වෙනවා. ඒ ගැන අභිනන්දනයක්, ඒ ගැන හිතේ ලොකු සතුටක්, ඒකෙම හිත පැවැත්වීමක් තියෙනවා. අභිනන්දති, අභිවදති. ඔන්න තව ඉල්ලනවා ඒකෙන්ම. මොන ඊළඟ දවසෙත් මට මේක බලා ගන්න පුළුවන්ද? මම ලං කරගෙන මේක බලා ගන්න පුළුවන්ද? මට ඊළඟ අවුරුද්දෙත් මෙතෙන්ටම ගිහිලා මේ දර්ශනයම බලන්න පුළුවන්ද? අන්න ඒකම අභිනන්දනය කරලා අන්න ඒකම නැවත නැවත ඉල්ලන ස්වභාවයක් තියෙනවා. අභිවදති අජ්ජෝ සාය තිට්ඨති. අන්න බලපු දේ තුළ හොඳට හිත බැස ගන්නවා. ඒ අරමුණ තුළමයි දැන් කිනා බහැලා වගේ හිත තියෙන්නේ. පස්සතං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ තන්නිසිතං විඥානං හෝති තං උපාදානං අන්න මේ හිත හැසිරෙන ආකාරය බුදුරජාණන් වහන්සේ ඔන්න පීවරෙන් පීවර පැහැදිලි කරනවා ඇහෙන් රූපයක් දැක්කා ඒ ගැන සතුටක් පහළ වුණා ඒ ගැන මොන්න සතුරු වෙමින් සතුරු වෙමින් ඒකෙම හිත හසුරුවමින් ඉන්නවා අන්න දන්නේම නැතුව ඒකම ඉල්ලනවා ඔන්න ඒකෙම හිත තැම්පත් වෙනවා ඒකෙම හිත බැස ගන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට ඒ තුලම ඒ අරමුණ තුලම මේ රූපාරම්මණය තුලම අපේ හිත බැස ගන්න බැස ගන්න අන්න කියනවා තන් නිශ්චිතං විඥානං හෝති. මේ විඥාන ස්වභාවය, චක්කු විඥානේ, මනෝ විඥාන මේ විඥාන ස්වභාවය මේක ආශ්‍රිතව තමයි දැන් තියෙන්නේ. දැන් මේ දැකපු රූපාරම්මණය ආශ්‍රිතව තමයි දැන් තියෙන්නේ. තන් උපාදානම් මෙන්න මේ ආරම්මණය උපාදාන කරගෙන අල්ලගෙන බදාගෙන තමයි දැන් ඉන්නේ. සෞපාදානෝ දේවා නමින්ද බික්කු නෝ පරිනිබ්බායති. අන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ රූපාරම්මණය ග්‍රහණය කරගෙන ඉන්න තාක් මේ රූපාරම්මණය බදාගෙන ඉන්න තාක් අල්ලගෙන ඉන්න තාක් පිරිණිවීමක් වෙන්නේ නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදිහටම කියනවා මේ වගේ මේ කාමූපසංහිත ඒ වගේම කෙලෙස් රජස් ඇති කරන බොහොම අහන්න කැමති මන බඳන මේ ලස්සන ලස්සන මේ සද්ද තියෙනවා. මේ සද්ද අහනකොට අන්න යම්ස කෙනෙක් මේවා ගැන සතුටක් ඇති කරගන්නවා ලොකු අභිනන්දනයක් කරගන්නවා ඒකම හිත හිතා ඒකම හිත ගල්ව ගල්ව ඉන්නවා ඔන්න මෙහෙම ඉඳීම හරහා අන්න ඒ සද්දේම හිත බැස ඒ සද්දේම හිත බැසගත්තාම අන්න ඒක ආශ්‍රිතව තමයි විඥාන පහළ වෙන්නේ ඒක ආශ්‍රිතව තමයි සිත් පහළ වෙන්නේ ඒකම අන්න උපාදාන වෙනවා ඒකම අල්ල ගන්නවා ඒකම අල්ලගෙන ඉන්න තාක් පරිණිවීමක් වෙන්නේ නැහැ ඊළඟට මේ විදිහටම කියනවා අපිටම නාසයෙන් ගඳක් සුවඳක් ආග්‍රහණය කරනවා. ඒ ගැන අභිනන්දනය කරනවා, ඒ ගැන සතුටු වෙනවා. ඒකම නැවත නැවත ඉල්ලන ස්වභාවයක් තියෙනවා. ඒකෙම හිත බැස ගන්නවා, ඒකම ආශ්‍රය කරගෙන ඉන්නවා. ඒකම අල්ලගෙන ඒකම උපාදාන කරගෙන ඉන්න තාක් පිරිණිවීමක් වෙන්නේ නැහැ. ඊළඟට දිවෙන් රසක් ආග්‍රහණය කරන මේ රසක් භුක්ති විඳිනවා. රසක් භුක්ති විඳිනවත් මේ විදිහමයි. ඒ කියන්නේ එතනම අපි සතුට වෙනවා. ඒ ගැන ලොකු ආස්වාදයක් ලබමින් එතනම අපේ හිත පවත්වනවා. හිත පවත්වන්න පවත්වන්න බුදුරජාණන් වහන්සේ කියන අන්න අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ඒ කියන්නේ මේ තුල හිත පවත්වන්න පවත්වන්න ඒකෙන්ම සතුටක් භුක්ති විඳින භුක්ති විඳින එතනම ඔන්න විඥාන ස්වභාවයක් පහළ වෙනවා. තන් නිශ්චිතං විඥානං හෝති තං උපාදානං. අන්න ඒකම අල්ල ගන්නවා උපාදාන කර ගන්නවා. දැඩිව ග්‍රහණය කර ගන්නවා. සවුපාදානෝ දේවා නමින්ද බික්කුත් නෝ පරිනිබ්බායති. මෙන්න මේ විදිහට නාසයෙන් අපි දුන් දිවෙන් රසක් භුක්ති විඳිනකොට මේ විදිහට උපාදාන කරගෙන දැඩිව ග්‍රහණය කරගෙන භුක්ති විඳින තාක් පිරිණීමක් වෙන්නේ නැහැ. ඒ වගේමයි කයෙන් යම් ස්පර්ශයක් භුක්ති විඳිනවා. ස්පර්ශ කරගන්නවා. ස්පර්ශ කරද්දිත් ඒකෙත් අපි සතුට වෙනවා. ඒ ගැනම ලොකු සතුටක් හිතේ ඇති කරගන්නවා. ඒකම නැවත නැවත ඉල්ලනවා. මෙන්න මේ භුක්ති විඳින භුක්ති විඳින්නා වූ මේ ස්පර්ශයේ හිත බැසගෙන ඉන්නවා. ඒකම අල්ලගෙන ඉන්නවා ඒකම ග්‍රහණය කරගෙන ඉන්නවා මේ විදිහට ග්‍රහණය කරගෙන ඉන්න තාක් උපාදාන කරගෙන ඉන්න තාක් පිරිණිවීමක් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න හිතටත් යම්සි අරමුණක් එනවා. ඒ අරමුණත් අන්න අර විදිහටම අල්ල ගන්නවා. ඒ අරමුණට ඔහේ යන්න නොදී අන්න ඒකම හිත හිතා ඒකෙන් ආස්වාදයක් ලබ ලබා ඔන්න ඒ තුලම හිත පවත්වනවා. ඒ තුලම දැන් අපේ හිත බැස ගන්නවා. ඒකම දැඩිව ග්‍රහණය කරගන්නවා. මේ විදිහට අල්ලගෙන ඉන්න තාක්, උපාදාන කරගෙන ඉන්න තාක්, දැඩිව ග්‍රහගෙන ග්‍රහණය කරගෙන ඉන්න තාක් පිරිණිවීමක් නිවීමක් වෙන්නේ නැහැ. දැන් පින්වත්නි මේ කාරණාවම බුදුරජාන් වහන්සේ තවත් තැනක කියනවා මෙන්න මේක තමයි අසංවර වීම කියන්නේ කියලා. ඒ වගේමයි යම්සේ කෙනෙක්ට සංවර වෙන්න ඕන නම් මේක නොකර ඉඳීම තමයි සංවර වීම කියන්නේ කියලා කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව පෙන්ලා දීලා තියෙනවා මේ විවිධාකාර අරමුණු මේ ඉන්ද්‍රියන් හරහා අපිට ලැබෙනවා මේවා මේවා ගැන ලොකුවට අපි අභිනන්දනය කරන්න ගියොත් මේවැම හිත පතුරවන්න ගියොත් මේවැම හිත හසුරවන්න ගියොත් මේ අරමුණු තිරම හිත නංවන්න ගියොත් ඒවටම හිත බැස ගන්නවා බැස ගැනීම හරහාම උපාදාන වෙනවා උපාදාන කරන තාක් නිවීමක් නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් තැනක තවත් හොඳම අපිට ආදර්ශයක් දෙනවා දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් මේ විදිහට බැලුවාම ඇස් දෙක පියාගෙන ඉන්න එක වඩා හොඳයි. නැත්තම් කන් නෑහෙන එක වඩා හොඳයි. නැත්තම් දිව පාවිච්චි නොකර ඉන්න එක වඩා හොඳයි. කියලා කෙනෙක්ට හිතෙන්න ඉඩ තියෙනවා. දැන් මේම ආපු කතා ප්‍රවෘත්තියක් බුද්ධ කාලෙදිම සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලෙදී මේ පාරාසරිය කියලා බ්‍රාහ්මණයෙක්ගේ ගෝලයක් ඉඳලා තියෙනවා උත්තර මානවක කියලා. දැන් මේ උත්තර මානවක එක දවසක් මේ බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉන්න තැනට ඇවිල්ලා පොඩි සාකච්ඡාවක යෙදෙනවා. දැන් මේ විදිහට සාකච්ඡාවක යෙදෙනකොට දැන් බුදුරජාණන් වහන්සේ අහනවා මේ පාරාසරිය බ්‍රාහ්මණතුමා මොකක් හරි ඉන්ද්‍රිය භාවනාවක් ගැන එහෙම කියනවාද? ඔව් මේ ඉන්ද්‍රිය භාවනාවක් අපේ ගුරුතුමක් කියනවා. මොන වගේ භාවනාවක්ද කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ උත්තර මානවකයාගෙන් අහනවා. එතකොට උත්තර මානවකයා කියනවා මේ ඇහෙන් රූප බලන්න එපා කියලා කියනවා. කනෙන් ශබ්ද අහන්න එපා කියලා කියනවා. දිවෙන් රස බලන්න එපා කියලා කියනවා. නාසයෙන් ගඳ සුවඳ විඳින්න එපා කියලා කියනවා. කයින් ස්පර්ශ විඳ ගන්න එපා කියලා කියනවා. මනසෙන් මේ මුකුත් හිතන්න එපා කියලා කියනවා. දැන් මේක කියපු ගමන් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් දැන් මේ අන්ධ කෙනෙක් මේ ඉන්ද්‍රිය භාවනාවේ පරතරටම ගිහිල්ලා ඉන්නේ. මොකද එයා මොකක්වත් පේන්නේ නැහැ ඒ වගේමයි කන් ඇහෙන්නේ නැති බිහිරි කෙනෙක් මේ ඉන්ද්‍රිය භාවනාවේ පරතරටම ගිහිල්ලා උත්කෘෂ්ඨ මට්ටමේමයි ඉන්නේ. මොකද එයාට මොකක්වත් ඇහෙන්නේ නැහැ. ඒකද මේ ඔබේ ගුරුතුමා කියන්නේ? දැන් මේ ප්‍රශ්නය අහුවාම දැන් උත්තරමානවකට මුකුත් උත්තරයක් දෙන්න විදිහක් නැහැ. උත්තරමානවක නිරුත්තර වෙනවා, නිරුත්තර වෙලා නිශ්ශබ්ද වෙනවා. නිශ්ශබ්ද වුණාම බුදුරජාන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දිහා බැලලා කියනවා මේ අරියස් මේ ආර්යවෝ විනේත් මේ උත්තරීතරව ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා පොඩි ඉඟියක් දෙනවා. ඉන්දියක් දුන්නාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා මෙන්න මේකයි කාලය භාග්‍යතුන් වහන්සේ මේ ආර්ය විනයෙහි මොකද්ද මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කියලා ඔන්න ප්‍රශ්නයක් ඉදිරිපත් කළා ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේට මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඉන්ද්‍රිය භාවනාව මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේටම ආරාධනා කරනවා මේක දේශනා කරන්න කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහට මේ ආර්ය විනයෙහි කොහොමද ඉන්ද්‍රිය භාවනාවක් සිද්ධ වෙන්නේ? එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ඇස් පියාගෙන ඉන්න කියලාවත් නැත්නම් කන් වහගෙන ඉන්න කියලාවත් නැත්නම් නාසයෙන් ආග්‍රහණය වළක්වන්න කියලාවත් දිවෙන් රස නොවිඳ ඉන්න කියලාවත් නැත්නම් ස්පර්ශ නොලබ ඉන්න කියලාවත් නොහිතා ඉන්න කියලාවත්ම නෙමෙයි මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා වෙනස් විදිහක් කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඇහෙන් රූපයක් දැකලා හිතේ මනාපයක් පහළ වෙනවා හිතේ කැමැත්තක් පහළ වෙනවා හැබැයි පහළ වුණාම ඒක දකින ආකාර විවිධ ආකාරයෙන්. එකක් තමයි සංකත ආකාරයෙන් දකිනවා. ඒ කියන්නේ දැන් අපි හිත පැවතුනා යම්කිසි උපේක්ෂා ස්වභාවයක හැබැයි ඔන්න දැන් ඇහැට රූපයක් සම්මුඛ වුණා. ඒ සම්මුඛ වීමත් එක්ක ඔන්න හිතේ මනාපයක් හිතේ කැමැත්තක් පහළ වුණා. ඒ පහළ වෙච්ච මනාපය ඒ කැමැත්ත මෙන්න මේ හේතුවක් නිසායි හටගත්තේ. මේක මේ සකස් වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි දවල් කාලේ යම්සි කැමති කෙනෙක් දැක්කා. කැමති කෙනෙක්ව දැක්කහම හිතේ කැමැත්තක් පහළ වුණා. දැන් තේරුම් ගන්නවා මේ කැමැත්ත පහළ වුණාට මේ කැමැත්ත පහළ වුණේ මේ විවිධාකාර හේතු හරහායි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මට හොඳට පෙනෙන ඇහැක් තිබුණා. මම එතෙන්ට අවධානයක් යොමු කළා. ඒ වගේම හොඳට ආලෝක ස්වභාවයකුත් තිබුණා. හොඳට මේ ඇහි ආපදාගත වුණා. මෙන්න මේ හරහා මේ හිතේ මනාපයක් පහළ වෙලා. ඒ වගේම අපි හිතමු තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ කියන ඇතැම් වෙලාවට ඔන්න ඇහෙන් රූපයක් දැකලා අමනාපයක් හිතේ පහළ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ දොම්නසක් පහළ වෙනවා. ඔන්න ඒකත් තේරුම් ගන්න මේ වගේ සංකතයි. මේ වගේ හේතුන්ගෙන් සකස් වෙලා තමයි මේක සිද්ධ වුනේ. සමහරවිට මේ මනාපාන පාප දෙකම පහළ වෙනවා. ඒ කියන්නේ ටිකක් මනාප ස්වභාවයක්, කැමැති ස්වභාවයක් පස්සෙන් අතහැරලා දාලා අකමැති ස්වභාවයක්. ඉතින් මේවා හැමදේම බුදුරජාණන් වහන්සේ කියන මේ යෝගාවචරයේ තේරුම් ගන්නවා මෙතන තියෙන සංකත ස්වභාවයක්. මෙතන තියෙන මේ විවිධාකාර හේතුන් හා සකස් වෙලයි තමයි මේක පහළ වුනේ. ඒත් එක්කම තේරුම් ගන්නවා මේකට අපි තුමු මනාපයක් පහළ වුණා නම් මේකේ මේ ඇතුලෙන් කෙලස් මගේ තියෙන රුචි අරුචිකම් අනුවයි මේ කැමැත්ත පහළලා තියෙන්නේ. මේ විදිහට මේ සංකත වශයෙන් දැක ගැනීම එක උපක්‍රමයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට කියනවා අර හිත පැවතුනේ ඊට කලින් එක්තරා අන්දකින් බොහොම සරල ගතියකද නැත්නම් උපේක්ෂා ස්වභාවයක මේ උපේක්ෂා ස්වභාවයට සාපේක්ෂව දැන් මේ පහළ වෙච්ච කැමැත්ත දැන් මේ පහළ වෙච්ච ආසා ස්වභාවය කැමැති ස්වභාවය තණ්හා බරිත ගතිය මේක ඕලාරිකයි මේක රළුයි ඉතින් මේ අර කලින් හිටිය උපේක්ෂාව ඊට වඩා ශාන්තයි ඊට වඩා ප්‍රණීතයි ඊට වඩා සියුම් අන්න මේ උපේක්ෂා ස්වභාවය ගැන අගය කිරීමක් කරනවා මේ පහළ වෙච්ච කැමැත්තට අඩු ඇල්මක් නැත්නම් අඩු වටිනාකමක් දෙනවා. මොකද මේක ඇවිල්ලා අරිට වඩා අර තීච්ඡ ශාන්ත ස්වභාවයට වඩා බොහොම ඕලාරිකයි. ඊට වඩා රළුයි, ගොරෝසුයි. ඒ වගේමයි මෙතන තේරුම් ගන්න කියනවා තවත් ක්‍රමයක් පටිච්චසමුප්පන්නයි කියලා. ඒ කියන්නේ අපි තුමු ඇහැට රූපයක් දැකලා මේ සිද්ධ වෙන ක්‍රියාදාමය හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. ඇහෙන් රූපයක් දැක්කා ඔන්න ඇහැ මේකට මුල් වුණා රූපේ මුල් වුණා ඒ හරහා ඔන්න චක්කු විඥානයක් පහළ වුණා මේ විදිහට මේ හේතුන් නිසා සම්බන්ධ වෙලා මේ කටයුත්ත සිද්ධ වෙන හැටි නැත්තම් මේ රූපේ දැකීම නිසා ඔන්න මනාපයක් පහළ වුණා ඔන්න නිසා හට ගැනීම කියලා අර පටිච්චසමුප්පන්න ස්වභාවය දකින්න කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ වචනේ මතක් කරනවා නම් චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං තං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං මෙන්න මේ විදිහට මේ ඕලාරික වශයෙන් පටිච්චසමුප්පන්න වශයෙන් සංකත වශයෙන් දකින්න කියලා කියනවා දැන් මේ විදිහට දැක්කලා අන්න හිත අගය කරන්න කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා අන්න හිත මේ අමුතු තත්යකට එන්න කලින් මේ કૃතිම සතුටට එන්න කලින් නැත්නම් දුකට එන්න කලින් තිබුණේ එක්තරා අන්දමකින් ශාන්ත ස්වභාවයක නිකම් පැහැදිලි ස්වභාවයක සරල ගතියක ඒකට සාපේක්ෂව දැන් මේ පහළ වෙච්ච ස්වභාවය සංකතයි. ඒකට සාපේක්ෂව මේ පහළ වෙච්ච ස්වභාවය රළුයි, ඕලාරිකයි. ඒකට හිතිය தත්තට සාපේක්ෂව මේ පහළ වෙච්ච ස්වභාවය හේතු නිසා හටගත්ත දෙයක්. ඉතින් මේක දකින්න කියලා කියනවා. ඉතින් මේක කොයිතරම් ඉක්මනට මේ ධහමේ හික්මෙන කෙනෙක් කරනවද කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා අන්න හිතේ පහළ වෙච්ච ඒ කැමැත්ත මේ හැසිරීම හරහා මේ පුහුණුව හරහා දුරු කර ගන්නවලු කොයිතරම් ඉක්මනට දුරු කර ගන්නවද කියනවනම් ඇහිපිය හෙලන ගම ඇහිපිය හෙලන ඉක්මනටම මෙයා නැවතත් තමන්ගේ හිත උපේක්ෂාවට ගන්නවලු දැන් හිතලා බලන්න අපි ඇහෙන් විවිධාකාර රූප දකිනවා රූප දැක්කහම මේ විදිහට හිතේ මනාපයක් පහළ වෙනවා කියන එක කැමැත්තක් පහළ වෙනවා කියන එක ඉතින් අපිට සරලව තේරෙනවා. ඒකේ කිසි වරදක් නැහැ. ඒකම බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඔය උපවාන සූත්‍රයේදී එහෙම මේ කෙලෙසුන්ගේ හට ගැනීම එතන දැක ගන්නවා නම් එහරා කැමැත්තක් පහළ වුණා, උන රාගයක් පහළ වුණා, ඇල්මක් පහළ වුණා කියලා දැක ගැනීමත් මේ සම්දිත්තික ස්වභාවයක්. බුදුරජාන් වහන්සේගේම වචන මතක් කරනවා නම් චක්කුණා රූපන් දිස්වා රූප පටිසංවේදීච හෝති රූප රාග පටිසංවේදීච අන්න මේ රූපයක් දැක්කා රූපය දැක්කට අමතරව මේ රූපය දැකීම හරහා තොන්න කැමැත්තක් පහළ වුණා. එල්මක් පහළ වුණා. සන්තංච අජ්ජත්තං රූපේසු රාගං අත්ති මේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති මේ රූපය දැකීම නිසා ඔන්න දැන් හිතේ රාගයක් හතරගෙන තියෙනවා කියන මේ ඇතුලේ තියෙන රාගය දැනගන්නවා අත්ති මේ රාගෝති අත්ති මේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති මේ ඇතුලේ රාගයක් දැන් හට අරගෙන තියෙනවා කියලා දැනගන්නවා පින්වත් මේ ඇතුලේ තියෙන ක්ලේශය දැන ගැනීම බුදුරජාණන් වහන්සේ කියනවා ඒවම්පිකෝ උපාන සම්දිත්තිකෝ හෝති ධම්මෝ හෝති අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි මෙන්න මේක ධහමේ තියෙන සම්දිත්තික ස්වභාවයක් මේක ධහමේ තියෙන අකාලික ස්වභාවයක් මේක ධහමේ තියෙන ඕපනයික ස්වභාවයක් මේක වර්තමාන වශයෙන් මේ ප්‍රඥාවන්තයේ දකින්න ස්වභාවයක් කෙලස් කෙලස් වශයෙන් සතිමත්ව තේරුම් ගන්නේ නැතුව කෙලස් දුරු කරන්න බෑ ඉතින් මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මතු කරන්නේ දැන් මෙතනින් කතාව නතර වෙන්නෙත් නැහැ ඊළඟට අපි තුමු ඔන්න අපි ටිකක් තව ශබ්ද ගැන ඉස්සරහට යමු. දැන් කෙනෙක් ශබ්දයක් අහනවා. අපි තුමු කැමති ගීතයක්, කැමති වාදනයක් ඇහෙනවා, සංගීතයක් ඇහෙනවා. ඒ හරහා ඔන්න හිතේ මනාපයක් පහළ වෙනවා. මනාපයක් පහළ වුණාම නිකන් ඉන්නේ භාවනා කරන යෝගාවචරයේ. අන්න එයා තේරුම් ගන්න මේ පහළ වෙච්ච මනාපය රළුයි. මේ පහළ වෙච්ච මනාපය ඕලාරිකයි. මේ පහළ වෙච්ච මනාපය මේ හේතුන් නිසා සකස් වෙලා තියෙන්නේ. මං අර හිතිය ශාන්ත ස්වභාවය, මං අර මගේ හිත පැවතිච්ච උපේක්ෂා සහගත ස්වභාවය මගේ හිත පැවතිච්ච සරල ස්වභාවය මීට වඩා වටිනවා මීට වඩා ශාන්තයි මීට වඩා ප්‍රණීතයි කියලා අන්න තමන්ගේ යොමුව තියාගන්නවා තමන්ගේ හිතේ gedara වශයෙන් පාවිච්චි කරන අන්න අර උපේක්ෂා ස්වභාවය ශාන්ත ස්වභාවය නැත්තම් නිෂ්කලංක ස්වභාවය සරල ස්වභාවය සරල ස්වභාවය තමන්ගේ යොමු වශයෙන් gedara වශයෙන් තියාගෙන අන්න මේ සද්දය හරහා ආපු ඒ පහළ වෙච්ච මනාපයට එහෙම නැත්නම් අමනාපයට එහෙම්ම අතහැරලා දානවා. ඒකට යන්න ඒකට යන්න අතහැරෙනවා. අවශ්‍ය නම් අර විදිහට මෙනෙහි කරනවා. මේ පහළ වෙච්ච ගතිය සංකතයි. මේක හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. මේ මේ හේතුන් තියෙන තාක් විතරයි මේ සතුට තියෙන්නේ. මොකක් හෝ මේ හේතුවක් නැත්තම් මෙතන මේ සතුට පලපවත්තන්න බෑ. ඒතර මේ සෑහෙන අවිනිශ්චිත භාවයක් මතයි මේ සතුට රඳා පවතලා තියෙන්නේ. ඒ වගේමයි මෙතන තියෙන මේ හේතුන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයත් එහෙම නැත්නම් ඕලාරික වශයෙන් බලන්න කියනවා. මෙතන තියෙන රළු ගතිය. අර තිබුණ එක්තරා අන්දමකින් නිවිච්ච ස්වභාවයක්. තිබුණේ පැටලෙච්ච නැති ස්වභාවයක්. තිබුණේ බොහොම ශාන්ත සරල ස්වභාවයක්. ඒ ශාන්ත සරල ස්වභාවයට සාපේක්ෂව දැන් පහළ වෙලා තියෙන, දැන් මේ උද්ගත වෙලා තියෙන සතුටක් වෙන්න පුළුවන්, දුකක් වෙන්න පුළුවන්. මේ දුක ස්වභාවය රළුයි. අන්න මේ කාරණාව තේරුම් ගන්නකොට අන්න බුදුරජාන් වහන්සේ කියනවා හරියට කොයිතරම් ඉක්මනට මෙයාට පුළුවන් වෙනවද කියනවා නම් මේක පුහුණු වෙලා පුහුණු වෙලා හරියට නිකන් අසුරු සැනක් ගහන පමණින් අර පහළ වෙච්ච මනාපය අමනාපය දුරු කළ නැවතත් උපේක්ෂාවට හිත ගන්න. මේ විදිහටම එතකොට නාසයෙන් ගඳක් සුවඳක් ස්පර්ශ වීම සම්බන්ධෙනුත් ආග්‍රහණය කිරීම සම්බන්ධෙනුත් දේශනා කරනවා. කොයිතරම් ඉක්මනට උපේක්ෂාවට හිත ගන්නවද කියනවා නම් හරියට නිකන් නිලුම්පතකට වතුර බින්දුවක් දැම්මම ඒක ඉක්මනටම නැතිලා යනවා වගේ නැත්නම් ලිස්සලා යනවා වගේ නැවතත් උපේක්ෂාවට ගන්නවායි කියලා කියනවා. ඒ වගේමයි දිවට රසක් දැනුණාම ඒ හරහා හිතට ලොකු සතුටක් ඇති වුණා නම් ඒ හරහා හිතට ලොකු දුකක් ඇති වුණා නම් ඒ සතුටේ ඒ දුකේ හිත තියන්නේ නැතුව කොහොමද නැවතත් අර උපේක්ෂාවට අර සරල භාවයට හිත ගන්නෙ කියන කාරණාව කොච්චර ඉක්මනට කරනවද කියනවා නම් හරියට දිවාකට ගත්ත කෙලපිඩක් ටක් ගාලා ඉදිරියට දාලා දානවා වගේ අන්න ඒච්චර ඉක්මනකින් එච්චර පහසුවකින් අන්න මේ උපේක්ෂාවට සරල ගතියට නැවතත් හිත ගන්නවා කියලා කියනවා ඊළඟට මේ කයට ස්පර්ශයක් දැනුණාම ඒ හරහා ලොකු සතුටක් ඇති වුණා නම් ලොකු ආස්වාදයක් ඇති වුණා නම් ඒක ඔස්සේ හිත රඳවන්නේ නැතුව ඒක ඔස්සේ හිත දුවන්නේ නැතුව නැවතත් අන්න අර සරල උපේක්ෂාවට කොයිතරම් ඉක්මනට ගන්නවද කියනවනම් මේ නැමිලා තියෙන අතක් දිගාරින වේගෙන් නැත්තම් එච්චර ඉක්මනට නැත්තම් දිගහැරපු අතක් නමන ඉක්මනට මේ කටයුත්ත කරනවා කියනවා. ඊට ඇහැට යම්සි මේ මනසට යම්සි අරමුණක් පැමිණියාම මතක් වුණාම ඒක හරහා අපිට මුදොම්නසක් පහළ වෙනවා නැත්නම් සතුටක් පහළ වෙනවා. නමුත් ඒක අගය කරන්න යන්නේ ඒ වෙනුවට නැවතත් හිත උපේක්ෂාවේ පිහිටව ගන්නවා. හරියට නිකන් දවසක් තිස්සේ රත් වෙච්ච යකඩ කබලකට යකඩ තැටියකට වතුර බිඳු දෙක තුනක් දැම්මාම දාන මොහොතේම ඒක වාෂ්ප වෙලා නැති වෙලා යන තරම් ඉක්මනට හිත නැවතත් උපේක්ෂාවට ගන්නවා කියලා කියනවා. පින්වත්නි මේ උපමා වලින් බුදුරජාණන් වහන්සේ අපිව පොළඹවනවා නැත්නම් අපි උනන්දු කරනවා කොයි තරම්නම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ අස්කන් නාසාදිය ඇරගෙන විවෘතව ජීවත් වෙලත් මේ යෝගාවචරයේ කොහොමද මේ තමන්ගේ හිත ආරක්ෂා කරගන්නේ තමන්ගේ හිත මේ තමන්ගේ ඌමනා කරන අභිප්‍රාය ඉෂ්ට වෙන තාක් කොහොමද මේ උපේක්ෂා ස්වභාවයක හිත පවත්වන්නේ එතකොට මෙන්න මේ කාරණාව ගැන අපිට හිතලා බලන්න වටිනවා මොකද එහෙම නැතුව අපිට මේ සමාජයේ ජීවත් වෙද්දී අස්කම් පියාගෙන ජීවත් වෙන්න බෑ. ඒක නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. නිවැරදි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මේ ඇසෙන් රූප දකිද්දිත් කොහොමද උපේක්ෂාව පවත්න්නේ? කනෙන් ශබ්ද ඇහෙද්දිත් කොහොමද හිත උපේක්ෂාවට ගන්නේ? නාසයෙන් ගඳ සුවඳ දැනෙද්දිත් කොහොමද හිත උපේක්ෂාවට ගන්නෙ? දිවෙන් රස බලද්දිත් කොහොමද හිත උපේක්ෂාවකට ගන්නෙ? ඊළඟට කයෙන් ස්පර්ශයෙන් ලබද්දිත් කොහොමද හිත උපේක්ෂාවට ගන්නෙ? ඒ වගේම හිතට අරමුණු එද්දිත් ඒවා එක්ක පැටලෙන්නේ නැතුව කොහොමද උපේක්ෂාවට ගන්නෙ? එතකොට මේ කරුණු කියාගෙන යනකොට එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතින් හිතා ගන්න බැරි තරම් අමාරුයි කොහොමද මේක කරන්නේ? හැබැයි මේක ඒ තරම්වත් ඈතක නෙමෙයි කියලා හිතේරෙනවා. මොකද යෝගාවචරයෝ විශේෂයෙන්ම විපස්සනාවක් වඩන්න පටන් ගත්තාම ටික ටික ටික ටික අපිටම අරමුණක් අරගෙන ටික ටික ඒකේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න තේරුම් ගන්න මේ හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් අපි තුමු දැන් මේ ධාතු විභංග සූත්‍රයේම නිසා අපි ධාතුන්ගේ ස්වභාවයක්ම ඉස්සරහට ගත්තොත් මේ ධාතුන්ගේ ස්වභාවයන් නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේ ධාතුන්ගේ තියෙන අපි තුමු පෞද්ගලික ලක්ෂණ මුලින් තේරෙන්න ගන්නවා. හිත බොහොම සරල කරගෙන ඒකාග්‍ර කරගෙන සමාහිත කරගෙන මේ කයේ පහළ වෙන විවිධාකාර ධාතු ලක්ෂණ දැන් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරනකොට අන්න මේ ධාතුන් මතුවෙන්න පටන් ගන්නවා නැත්නම් ඒවයේ ලක්ෂණ තේරෙන්න පටන් ගන්නවා. අපි අර දෙවෙනි දේශනයේදී සාකච්ඡා කළා වගේ මේ ධාතුන්ගේ ලක්ෂණ තේරෙන්න තේරෙන්න මේ මමෙක් කය කයක් පුජ්‍යලයක් කියලා කියාගත්තු දේ හුදු ධාතු මාත්‍රයක් බව ධාතුන්ගේ ස්වභාවයක් බව කෙනෙකුට ටික ටික වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ස්වභාවය තේරෙන්න තේරෙන්න අන්න අපි මේ ඇතුළට දීපු නැත්නම් මගේ කියලා අල්ලගත්ත කොටස දීපු ලොකු වටිනාකම පොඩ්ඩක් අඩු වෙලා ගිහිල්ලා ඒකේ තිබිච්ච මේ මුලාව පොඩ්ඩක් අයින් වෙලා මේ ඇතුලේ තියෙන ධාතු ස්වභාවයක් එළිය තියෙන ධාතු ස්වභාවයක් කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඊටත් එහා ගිහිල්ලා මේ ධාතු ස්වභාවයන් ඔක්කොම විවිධාකාර තනි එහෙම නැත්නම් පොදු ලක්ෂණ කීපයකින් යුක්තයි. මේ කොයි ධාතු ලක්ෂණයක් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. ඊළඟ ධාතු ලක්ෂණයක් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා. මේවා කිසිම පාලනයකින් තොරයි. විවිධාකාර හේතු මතයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ වගේමයි මේ වෙනස් වෙන මේ අපිට පාලනය කරන්න බැරි මොහොතක් මොහොතක් පාසා අනිත්‍යත්වයට පත් වෙන මේ වයින් අපි ආස්වාදයක් භුක්ති විඳින්න හදනවා නම් නැත්නම් මේකෙන් අපි සතුටක් බලාපොරොත්තු වෙනවා නම් ඒක ලැබෙන්නේ නැහැ දීර්ඝ කාලීනව. මෙතනින් අපිට දුකක් තමයි හටගන්නේ. ඉතින් මේ විදිහට කෙනෙක් හොඳට මේ අස්පනා අපිට මේ දේ නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න මේ ත්‍රිලක්ෂණය වැටහෙන්න වැටහෙන්න අන්න එයා අර හිතින් කරගෙන තිබිච්ච දැඩි ග්‍රහණය ටික ටික ගිහිල් කරනවා මේක අතහැරලා දානවා. ඒ කියන්නේ ඇත්ත ඇදසැටියෙන් පේරුණා නම් ඇත්ත ඇදසැටියෙන් පෙනුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මේ දේ සම්බන්ධයෙන් නිබ්බිදාවක් පහළ වෙනවා කියන එක නැත්නම් අවබෝධයේ මත ඇති වෙච්ච කලකිරීමක් පහළ වෙනවා කියන එක ස්වාභාවිකයි. ඒක ධර්මතාවයක්. ඒක ආයේ හිතලා පහළ කරගත යුතු දෙයක් නෙමෙයි. ඒක ඉබේම පහළ වෙනවා මොකද මේ ඇත්ත ඇති සැටියෙන් දැකලා මේකේ තියෙන යථා ස්වභාවය දැකලා හිතට මේක හොඳට දැනිලා හොඳට ඒක තේරිලා හොඳට වැටහිලා ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම වැටහිලා ප්‍රත්‍යක්ෂයක් වශයෙන්ම වැටහුණා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේක අතහරිනවා කියන එක ධර්මතාවයක් අන්න ටික ටික මේ දේ සිද්ධ වෙනවා නම් අන්න හිත පැමිණෙනවා එක්තරා අන්දමක උපේක්ෂාවකට මෙන්න මේ අරමුණු වලින් තොරවත් කොහොමද හිත පවත්වන්නේ කොහොමද මේවැ නිමිති නොගෙන ඉන්නේ අන්න අනිත්‍ය ස්වභාවයම හොඳට ප්‍රකට වුණා නම් මේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට වීම හරහා හිතපත් වෙන ස්වභාවයක් විමෝක්ෂ මුඛයක් නැත්නම් නිවන් දොරටුවක් වශයෙන් පෙන්නනවා අනිමිත්ත චේතු අනිමිත්ත සමාධි తත්වය. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන පාරේ විපස්සනා මාර්ගයේ අපි ක්‍රමානුකූලව මේක වඩාගෙන වඩාගෙන යනකොට පුහුණු වෙවි යනකොට හොඳට අනිත්‍ය ලක්ෂණය නම් හොඳට මේ යෝගාවචරයට වැටහුනේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ඒ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවා කියන්නේ දැන් මේ දකින්න දේ යහුසුලුව වෙනස් වෙනවා. ඉක්මනටම වෙනස් වෙලා යනවා. හිත රඳව ගන්න බැරි තරම් ඉක්මනට දැන් වෙනස් වෙනවා. ඒ තරමට මේක ඇතිලා නැතිලා යනවා. අන්තිමට මේක දකින්න දකින්න දේ නැති වෙවි නැති වෙවි නැති වෙවි යනවා. දැන් මේක නිමිති ගන්න විදිහක් නැහැ. මේකේ තියෙන ලක්ෂණ බලන්න විදිහක් නැහැ. අනුව්‍යංජන බලන්න විදිහක් නැහැ. අන්න මේ නිමිති ගන්න බැරි වීම හරහා වුණ අනිමිත්ත ස්වභාවයකට හිතපත් වෙනවා. දැන් හරි ලස්සන සූත්‍රයක් තියෙනවා නිස්සාරණීය සූත්‍රය කියලා. මේ සූත්‍රයේදී දේශනා කළා තියෙනවා මේ දේවල්හි මේ නිමිති ගන්න බැරි ස්වභාවය, නිමිති නොගන්නා ස්වභාවය, මේ අනිමිත්ත ස්වභාවය කෙනෙක් හොඳට ප්‍රගුණ කරනවා නම් භාවිතාය බහුලී කතාය යානි කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්දා මේ ආදී වශයෙන් විස්තර කරනවා මේ කොහොමද මේ නිමිති නොගන්නා වූ ස්වභාවය නැත්නම් අනිමිත් ස්වභාවය කෙනෙක් වර්ධනය කරා නම් හොඳට ප්‍රගුණ කරා නම් බහුලීකృత කරා නම් ඒක නිකන් Tamanට ඕනලාව ගන්න පුළුවන් තත්වයටපත් කරගත්තා නම් ඒක හොඳට පුහුණුනා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තානං යදිදං අනිමිත්තා චේතෝ විමුක්ති අන්න පටන් ගන්න බොහොම සුළුවෙන් අපිටම කෙනෙක් මේ භාවනාව කරගෙන යනවා අපිටම දැන් ධාතු හරහාම අපි කතා කළොත් ධාතු මනසිකාරයක යෙදුණා. දැන් ධාතු මේ ධාතුන් බලන බලන තැන ඇතිලා නැතිලා යනවා. මොහොතක් පාසා වෙනස් වීමක් දකින්නේ. දැන් ඒවැය ලක්ෂණ බලන්න බෑ. ඒ කියන්නේ ඒවැය විවිධාකාර වශයෙන් Tamanට මුලින් පෙනුන පෞද්ගල ලක්ෂණ දැන් පේන්නේ නැහැ. ඒ වෙනුවට මේ බලන බලන තැන ඇතිලා නැතිලා යාමක් දකින්නේ. මේක දකින්න දකින්න අන්න අනිත්‍ය ලක්ෂණය වැටහීම හරහාම අන්න මොහොතකට සමාලාර නිමිති ගන්න බැරි ගතියක්. මුකුත් තේරෙන්නේ නැති ගතියක්. නැත්තම් හිත නිකන් හිස් වුණා වගේ ගතියක් අරමුණක් නැති වුණා වගේ ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය කෙනෙක් ප්‍රගුණ කරනවා. අපි දුම ඔන්න කෙනෙක් මේ தත්ත්වය අත්දැක්කේ තප්පර කීපයකට. ඔන්න ආයෙත් මේ දහම නවත වඩනකොට මේ පුහුණුවේ යෙදෙනකොට මෙන්න මේ தත්ත්වය ඔන්න තප්පර 10ක් තිස්සේ අල්ලා හිටියා. තව ඔන්න තප්පර 30ක් තිස්සේ අල්ලා හිටියා. ඔන්න විනාඩියක් තිස්සේ අල්ලා හිටියා. නැවත නැවත පුහුණුවේ යෙදෙනවා. නැවත නැවත මේ ත්‍රිලක්ෂණය පෙන්ලා දෙනවා හිතට. මේකේ තියෙන ආදීනවේ වටහාලා දෙනවා. තේරුම් ගන්න තේරුම් ගන්න හිත විසින්මයි මේ කටයුත්ත කරන්න මේ අපි කරනවා නෙමෙයි මෙතන තියෙන ධර්මතාවයක් වශයෙන්ම හිත තේරුම් ගන්නවා තේරුම් අරගෙන යා දැන් නිමිති නොගෙන ඉන්න තත්යකට පොඩ පොඩ පොඩ පොඩපත් වෙනවා අපි තුමු යාට දැන් ඔන්න විනාඩි 5ක් තිස්සේ නිමිති නොගෙන ඉන්න පුළුවන් විනාඩි 10ක් තිස්සේ නිමිති නොගෙන ඉන්න පුළුවන් පැය කාලක් නිමිති නොගෙන ඉන්න පුළුවන් විනාඩි 20ක් 30ක් 40ක් නිමිති නොගෙන ඉන්න පුළුවන් මෙන්න මේ නිමිත්තෙන් නොගන්නා වූ මේ අනිමිත්ත සමාධියක් ඔන්න කෙනෙක් වර්ධනය කරනවා. මේක පින්වත්නි කාලයක් තිස්සේ වර්ධනය කරා නම් අන්න මේ බුදුරජාන් වහන්සේ විස්තර කරන විදිහට භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමානද්ධාය මේ එකක්වත් ඉබේ දවසෙන් දෙකෙන් වෙන දේවල් නන් නෙමෙයි තේරුම් ගත යුතුයි මේ ධම ප්‍රගුණ කිරීම හරහා පුහුණු කිරීම හරහා බහුලීකృత කිරීම හරහා සිද්ධ වෙන දෙයක් මිසක් අපි කරුණු දැනගත්ත පමණින් සිද්ධ වෙන්නේ නැහැ. මේක සුතමේ ඥානයක් තිබුණ පමණින් මේ දේවල් කිසි දෙයක් සිද්ධ වෙන්නේ මේ අපි පුහුණුවේ යෙදුණා නම් අපි බහුලීකృత කරා නම් මේක විශ්වාසයෙන් අපි නැවත නැවත යෙදුණා නම් අන්න හිත ප්‍රවෘත්ති වෙනවා. අන්න මේ හිතේ ධර්මතාවයන් වැඩෙනවා. උමනා කරන ලක්ෂණ ටික නැත්නම් ඕබනා කරන ගුණයන් ටික අන්න ටික ටික වැඩිලා ඉස්සරහට එනවා. හිතේ ප්‍රඥාවක් දියුණු වෙනවා. දැන් මේ දියුණු වෙන ප්‍රඥාව ඇත්ත ඇතුළතින් දැකලා දියුණු වෙන ප්‍රඥාවක්. මේක මේ පොතෙන් බල්ලා දියුණු වෙන ප්‍රඥාවක් නෙමෙයි. බහුශ්‍රත භාවයේ හරහා දියුණු වෙන ප්‍රඥාවක් නෙමෙයි. අහලා දියුණු වෙන ප්‍රඥාවක් නෙමෙයි. මේක මේ අස්පනා පිට වර්තමාන වශයෙන් මේ අරමුණක් ඉදිරිපත් කර කර නැවත නැවත මේ අරමුණේ ස්වභාවය දැකීම හරහා දියුණු වෙන අභ්‍යන්තරික වශයෙන් දියුණු වෙන ප්‍රඥාවක්. අන්තර් මොකක්ද ඒකට තවත් වචනයක් කියනවා අන්තර් විඥානමය ප්‍රඥාවක් කියලා. එක වචන වලින් වර්තමාන කාලයේ උකින් ඔක හඳුන්වනවා. කෙසේ නමුත් මේක මේ බොහොම පැහැදිලි මනසකින්, නිෂ්කලංක මනසකින්, සරල මනසකින්, ඒකාග්‍ර වෙච්ච මනසකින් දැකීම හරහා තමයි මේ ප්‍රඥාවක් දිනු වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේක කියනවා නිස්සරණං හේතං ආවසෝ සබ්බ නිමිත්තානං යදිදං අනිමිත්තෝ අනිමිත්තා චේතෝ විමුක්ති. අන්න දැන් කෙනෙකුට හැකියාවක් ලැබෙනවා දැන් මේ රූප දැක්කට නිමිති නොගෙන ඉන්න. ශබ්ද ඇහුණට නිමිති නොගෙන ඉන්න. රස දැනුණට නිමිති නොගෙන ඉන්න. ඊළඟට ස්පර්ශයක් දැනුණට නිමිති නොගෙන ඉන්න. හිතේ යම් යම් අරමුණු ආවට ඒවා නිකන් ඈතින් වගේ යන්නේ. ඒවෙන් නිමිති නොගෙන ඉන්න. දැන් මේ தত্ত্বය දිනුනහම අන්න අර අපි කලිනුත් මතක් කරගත්ත උපවාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා දැන් අර වගේම චක්කුණා රූපන් දිස්වා රූප පරිසංවේදී ච හෝති. දැන් මේ රූපේ පේනවා, රූපේ දැක්කා වගේ තියෙනවා. හැබැයි නොච රූප රාග පරිසංවේදී ච. අන්න ලොකු වෙනසක් වෙලා තියෙනවා. දැන් මේ රූපේ දැක්කා ලොකුවට අර ඒකත් එක්ක දැන් හිත ගිහිල්ලා මිශ්‍ර වේඩමක් වෙලා නැහැ. ඒ නිසාම ඔන්න රාගයක් පහළ වෙලා නැහැ. ඒ නිසාම ඔන්න ලොකු ඇල්මක්, තණ්හාවක්, කැමැත්තක් පහළ වෙලා නැහැ. නොච රූප රාග පටිසංවේදීච අසන්තංච අජ්ජත්තං රූපේසු රාගං නත්ති මේ අජ්ජත්තං රූපේසු රාගෝති පජානාති. දැන් මේ රූපයන් දැක්කා හැබැයි රූපේ දැක්කයි කියලා ඇතුලේ රාගයක් හටගත්තේ නැහැ. කියලා කියලා අන්නේ විදිහට මේ දැන් ඇතුලේ රාගයක් නැහැ කියලා තේරුම් ගන්නවා. ඒවම්පිකෝ උපවාන සම්දිට්ඨිකෝ හෝති ධම්මෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුදුරජාණන් වහන්සේ මුලින් කිව්වේ රූපයක් දැකලා හිතේ රාගයක් පහළ වුණා. පහළ වුණ බව දැන ගැනීමත් සම්දිත්තික දහමක්. ඒ වගේමයි කාලයක් වොන්න පුහුණුවේ යෙදিলা භවනාවක යෙදিলা විපස්සනාවක් වඩලා අන්න දැන් තේරුම් ගන්නවා රූපයක් දැක්කා හැබැයි ඇතුලේ රාගයක් පහළ වුණේ නැහැ. මේ විදිහට රූපය දැක ගැනීමත් හිත ඒවට නොගිහින් ඒවැ මිශ්‍ර නොවි හිත පාඩුවේ ඉඳීමත් ඒ හරහා ඔන්න හිතේ රාගයක් පහළ නොවීමත් අන්න මේ ධහමේ තියෙන සම්දිත්තික ස්වභාවයක්. මේ ධහමේ තියෙන ඕපනයික ස්වභාවයක්. මේ ධහමේ තියෙන මේ වර්තමාන වශයෙන් ප්‍රඥාවෙන් දැකගත හැකි ස්වභාවයක්. ඒ වගේමයි කනෙන් ශබ්දයක් ඇහෙනවා. ඒ හරහා මේ ශබ්දය මොකද්ද කියලා හඳුනා ගන්නවා. හැබැයි හිතේ කැමැත්තක් අකමැත්තක් පහළ වෙලා නැහැ. ඒ බවත් දැනගන්නවා. ඒ වගේමයි නාසයෙන් ගඳක් සුවඳක් භුක්ති විඳිනවා. මේ ගඳ සුවඳ මොකද්ද කියලා තමන් දැනගන්නවා. හැබැයි ඒ හරහා හිතේ කෙලෙස් හටගෙන නැහැ. ඒ වගේමයි දිවෙන් රසත් භුක්ති විඳිනවා. දිවෙන් රසත් භුක්ති විඳින්නට ඒ රස මොකද්ද කියලා දැනගත්තට හිතේ ඒ ඒ සම්බන්ධයෙන් තණ්හාවක්, ඇල්මක්, එහෙමත් නැත්නම් අකමැත්තක්, දුම්නසක් පහළ වෙලා නැහැ. ඒ වගේමයි කයෙන් යම් ස්පර්ශයක් භුක්ති විඳිනවා. විවිධ ස්පර්ශයන් භුක්ති විඳින්නට ඒ ස්පර්ශයන් මොනවාද කියලා හඳුනගත්තට අන්න ඒ හරහා හිතේ පෙත් කෙලෙස් පහළ වෙලා නැහැ. ඒ වගේමයි හිතට අරමුණුත් එනවා අරමුණු මොනවාද කියලාත් හඳුනා ගන්නවා. නමුත් ඒ අරමුණු මේ හිතේ රාගයක්, ද්වේෂයක් පහළ කරගන්න ඕන හැකියාවක් නැහැ. දැන් පින්වත්නි මේ බඳු පාරක තමයි බුදුරජාණන් වහන්සේ එකගෙන යන්නේ. දැන් මේ බඳු පාරක එකන් ගිහිල්ලා ඒ කියන්නේ හිතේ පහළ වෙන රාග, ද්වේෂ, මෝහයන් හඳුනා ගන්නවා. හඳුනගෙන අන්න ඒවට උදව් නොකර එහෙම අතහැරලා දානවා. අන්න අර ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී විස්තර කරා වගේ ඒවට අපි දිගට ඉන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒවා ඉවසන්න යන්නේ ඒවට ඔහේ අපිව ඒවට නතු කරගන්න යන්නේ අභිනන්දනය කරන්න යන්නේ ඒවා තුලම හිත නංවන්න දැස ගන්න යන්නේ ඒ වෙනුවට අන්න දකිනවා මේක මේ පහළ වුණ දෙයක් මේක මේ හටගත්ත දෙයක් මේක සංකත දෙයක් මේක ඕලාරික දෙයක් මේක මේ හේතුන් නිසා හටගත්ත දෙයක් මේ විදිහට අපි කෙනෙක් පුහුණුවේ යෙදෙනවා නම් එතන එතන අන්න මේ අරමුණු මේ පහළ වෙන කෙලෙස් ටික ටික ටික ටික ටික දුර්වල වෙවි දුර්වල වෙවි යනවා ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ ඒකයි. බුදුරජාන් වහන්සේ කියන ඔන්න සරාගං චිත්තං සරාගං චිත්තං දෙපජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තං දෙපජානාති. මේ රාග සහිත හිත රාග සහිත සිතක් බව දැනගන්නවා. ද්වේෂය සහිත සිත ද්වේෂය සහිත සිතක් බව දැනගන්නවා. විතරාගං චිත්තං විතරාගං චිත්තං දෙපජානාති. විත දෝසං චිත්තං විත දෝසං චිත්තං දෙපජානාති. මේ මෛත්‍රී සහගත හිතක් මෛත්‍රී සහගත සිතක් වශයෙන් දැනගන්නවා. ඊළඟට අපිටම අතහරින හිතක් නෙක්ඛම්ම සිතක් ඔන්න නෙක්ඛම්ම සිතක් වශයෙන් දැනගන්නවා. මේ විදිහට තමයි මේ කාරණාව පටන් ගන්න. චිත්තානුපස්සනාවක යන්නේ. මේක කාලයක් කරන්න කරන්න කරන්න තමයි අන්න දැක දැක කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. දැක දැක තමයි මේ කෙලෙසුන් ටික ටික තුනී වෙන්න යන්නේ. මේක කාලාන්තරයක් කරා නම් තමයි අන්න අර බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නන දැන් මේ රූපයක් දැක්කත් හිතේ රාග දේශය මෝහයන් පහළ වෙලා නැහැ. ශබ්දයක් ඇහුණත් හිතේ රාග දේශ මෝහයන් පහළ වෙලා නැහැ. ස්පර්ශයක් දැනුණත් රාග දේශ මොහයන් පහළ වෙලා නැහැ. මේ தත්ත්වය පින්වත්නි මේ සෝන කියන ස්වාමීන් වහන්සේ සෝන සූත්‍රයේදී මේ සෝන සූත්‍රය හම්බ වෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතේදී හරිම ලස්සනට බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා. මේ කොයිතරම්නම් උන්වහන්සේ රහත් වුණාට පස්සේ මේ తত্ত্বය විස්තර කරනවාද කියනවා නම් මේකේ මේ අපි කතා කරපු ටික ඒ විදිහටම වගේ තියෙනවා. සම්මා විමුක්ත චිත්තස්ස බික්ඛුනෝ බුසාචේපි චක්කු විඤ්ඤයා රූපා චක්කුෂ ආපාතං ආගච්ඡanti දැන් මේ සෝන ස්වාමීන් වහන්සේ කියනවා මේ සම්පූර්ණයෙන්ම හිතය නිදහස් වෙච්ච. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් බුසාචේපි චක්කු විඤ්ඤය රූප සමහරලාට බොහොම ප්‍රබල රූපාරම්මන මේ ඇහි ආපాతගත වෙනවා. චක්කුස ආපాతං ආගච්ඡanti. ඒ කියන්නේ ඇහැ අරගෙන ඉන්නේ ඇහැට පේනවා. දැන් බොහොම ප්‍රබල රූප. බොහොම හිත බඳන රූප නැත්නම් බොහොම හිතේ ද්වේෂයක් හටගන්න පුළුවන් රූප. නේවස්ස චිත්තං පරියාදියಂತಿ. හැබැයි ඒ රූප හරහා හිතය කලබල වෙන්නේ හිත ඒ රූප වලින් මැඩගන්නේ නැහැ. අමිශීකත මේවස්ස චිත්තං හෝති. අන්න හිත තියනවා අවුල් වෙන්නේ නැතුව. හිත තියනවා ඒ දැකපු දේත් එක්ක මිශ්‍ර වෙන්නේ නැතුව. තිතං ආනෙක්ජම් පත්තං වයං චස්සානුපස්සති. මේ හිත තියනවා නිකන් නතර වෙලා බොහොම ස්ථිරව ඒ වගේම නොසැලී වයන්චස්සානුපස්සති අවශ්‍ය නම් අන්නේ දැකපු රූපය මැකිලා යන හැටි, බොඳ වෙලා යන හැටි, ෂය වෙලා යන හැටි දකිනවා. ඒ වගේම කියනවා මේ රහතන් වහන්සේ කණෙන් ශබ්ද අහනවා. හැබැයි ඒ ශබ්ද ඇහුණට ඒවත් එක්ක මේ හිත මිශ්‍ර වෙන්න මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි හිත අවුල් වෙන්න යන්නේ නැහැ. ඒ වගේමයි හිත තියෙනවා බොහොම ස්ථිරව. නතර වෙලා වගේ. හිත තියෙනවා නොසැලී. අවශ්‍ය නම් මේ දැක ඇහෙන ශබ්දවල ඡේවීමක් වැයවීමක් දකිනවා. ඒ වගේමයි නාසයෙන් ගඳ සුවඳ භුක්ති විඳිනවා. භුක්ති විඳිනාට ඒත් එක්ක හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. හිත තියෙනව නොසැලී. ඒ වගේමයි දිවෙන් රසක් භුක්ති විඳිනවා. ඒ වුණාට රස දැනගත්නවා මිසක් ඒත් එක්ක හිත මිශ්‍ර වෙන්න යන්නේ නැහැ. හිත ඒකත් එක්ක අවුලක් හදාගන්න යන්නේ නැහැ. හිත තියෙනව නොසැලී. ඒ වගේමයි කයෙන් යම් ස්පර්ශයක් භුක්ති විඳිනවා. භුක්ති විඳ တာ හිත තියනවා නොසැලී. හිත තියනවා ඒ අරමුණු එක්ක මිශ්‍ර වෙලා වැස ගන්න යන්නේ නැතුව. හිත තියනවා අන්න ස්ථිරව. ඒ වගේමයි හිතට අරමුණු එනවා. අරමුණු ආවම අරමුණු මොනවාද කියලා දැනගන්නවා. හැබැයි හිතේ ස්වභාවය මිශ්‍ර නොවි තියෙනවා. හිත තියනවා අකම්පිතව. හිත තියනවා නොසැලී. ප්‍රපින්ගත මෙබඳු ස්වභාවයක් තමයි අන්න සෝන සාමින් වහන්සේ මේ රහතන් වහන්සේගේ හැසිරීම වශයෙන් පෙන්වන්නේ. ඒක ගාථාවෙනුත් කියනවා රූපා සද්දා රසා ගන්ධා පොට්ටාබ්බා මේ විදිහට ගාථාවකින් පවා විස්තර කරනවා. ඒ කියන්නේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් මේ විදිහට ස්පර්ශ වෙනවා. ඒ ස්පර්ශ වුණාට මේ හිත නොසැලී තියෙනවා, මිශ්‍ර නොවි තියෙනවා, ඒකාග්‍රව තියෙනවා. එයා එයාගේ පාඩුවේ ඉන්නවා. මෙන්න මේ වගේ ස්වභාවයක්. එතකොට මේ ධහමේ විස්තර කරලා තියෙනවා. මේ ඉෂ්ට අරමුණු වෙන්න පුළුවන් අනිෂ්ට අරමුණු වෙන්න පුළුවන්. මේ කුමන අරමුණු පැමිණියක්. ඒ රහතන් වහන්සේගේ සිත නොසෙල්වී තියෙනවා. ඒත් මෙන්න මෙබඳු මාර්ගයක් තමයි බුදුරජාන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ. එහෙනම් අපිත් මෙබඳු තත්වයක් සුළුවෙන් හෝ අධ්‍යය ගන්න අපිට උත්සාහත් වෙන්න සිද්ධ වෙනවා. කියන්නේ මේ බඳු තත්ත්වයක් අපි හිතමු විනාඩියකට දෙකකට හරිය අපිට අත්දහ ගන්න පුළුවන් නම් අන්නේ තත්ත්වය තමයි අපිට බහුලීකృత කරන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ తত্ত্বය අපිට අද අත්දැක ගන්න බැහැ නෙමෙයි. මේ తত্ত্বයක් හැබැයි අපිට මුළු ජීවිතේටම තාම අත්දැක ගන්න බෑ. ඒ කියන්නේ කියන්නේ උදේ ඉඳන් හවස වෙනකම් අපි රාත්‍රියේ නිින්දට යන මොහොත දක්වාම මේ తত্ত্বය අපි තුල නැහැ. ඒ తত্ত্বය තියෙන රහතන් වහන්සේ කෙනෙක් ගාව. හැබැයි යෝගාවචරයේ විපස්සනා යෝගාවචරයේ මේ తত্ত্বයක් විනාඩියක් දෙකක් නැත්නම් විනාඩි 5ක් 10ක් භුක්ති විඳින්න පුළුවන්. මොකද එයාගේ පුහුණුව හරහා මේ தත්ත්වයක් දැන් ස්පර්ශ වෙලා තියෙනවා. හැබැයි තාම ඒක හොඳට තහවුරු වෙලා නැහැ. ඒක තාම හොඳට ස්ථිර වෙලා නැහැ. තාම එයාගේ හිත තාමත් කෙලෙස් නිසා ආශ්‍රවයන් නිසා තාමත් ගිහිලා අරමුණු ග්‍රහණය කරනවා. තාමත් ගිහිලා උපාදාන කරනවා. තාමත් ගිහිලා කෙලෙස්වල ගැලෙනවා. හැබැයි Tamanට දැන් පාර තේරලා තියෙනවා. මොකද්ද යන්න ඕනේ පාර කියලා තේරලා තියෙනවා. ඒකයි අපි මේ සූත්‍ර හරහා තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය මොකද්ද? අපේ හිතපත් යුතු මාර්ගය මොකද්ද? නිවැරදි මාර්ගය මොකද්ද? මේ නිවැරදි මාර්ගය අපි වටහා ගන්නවා නම් ඒ නිවැරදි මාර්ගයේ අපේ හිත විනාඩි දෙක තුනක් හරි හැසිරෙනකොට අන්න අපි එතෙන්ට තමයි වටිනකමක් දෙන්න තියෙන්නේ. අපි එතන තමයි නිවැරදි මාර්ගය කියලා හඳුනා ගන්න තියෙන්නේ. අන්න ඒ නිවැරදි මාර්ගය තමයි අපි ඊළඟට තව තව වර්ධනය කරන්න තියෙන්නේ. අන්නේ නිවැරදි මාර්ගයේ වර්ධනය කර ගැනීම පිණිස අද දින ධර්ම දේශනාව අප සියලු දෙනාටම උදව් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.